ජනවාරි මාසයේ 8 වෙනිදා අපි මේ ජයග්‍රහණය ලැබුවේ එක පුද්ගලයෙක් මේ රටේ නායකත්වයට පත් කරන්න පවණක් නෙවෙයි. අපි දන්නා සාර ධර්ම, අවංකකම, ඒ වගේම ලැජියාව, විශ්වාසය, යුක්තිගරුකභාවය ඒ සියල්ලම ආරක්ෂා කරන්න තමයි අපි මේ රටේ නායකයෝ පත් කරන්නේ. අපිට දැන් පෙනෙනවා එදා ලබාගත් ජයග්‍රහණය පාවා දෙන්න සමහර කොටස් උත්සාහ කරනවා. මම තමුන්නාන්සේලාට කියනවා එදා අපි ලබාගත් ජයග්‍රහණය පාවාදීමට විරුද්ධව මේ රටේ ජනතාව දැන් දවසින් දවස පෙළ ගැහෙනවා කියන එක මම තමුන්නාන්දලට මතක් කරනවා